ඒකෙන් තමයි අපි මේ සාකච්ඡාවේ කතා ශරීරයේ වැඩ පිළිවෙල හැදෙන්නේ. ඉතින් ඒක සඳහා අපි පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අදත් මේ සාමාන්‍ය චර්යාව හැටියටම මුල්මාංකයේ වශයෙන් විවස්ථා කියපීමයි ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ සඳහාද වාරයේ පැමිණලා තියෙන යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවෙනි කොටස සීපත් කර ගැනීමයි. ඉතින් ඒ කාගේ දැනගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා. කාගෙත් කාර්මික අවධානය මේ සිස්ටම් වේවා කියලා ඉල්ලා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චිචි පරිවර්තන ඊතා සෑල් වෙයි ගිහි නොගිහි හැම කෙනෙකු හාම ජීවිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාවෝද බාලකරුණන් හාද රාශි නොබිනිය යුතුය. නවත්තති හසන්තේන කන්තුං ජීවනි ජීවිතුං වත්තුස්මින් හසනී යස්මින් මිහිතමත්තන්තු වත්තති යුහෙයි ආරාමේද ගමේද සුදුසු කරුණක් වොත් මදසිනහවක්මුත් මහත් කොට අහන සංගා සිනහව නොකළ යුතුය. සල්ලේඛං අච්ඡං තීනෙන් අපමත්තේන භික්ඛුනා කප්පියේහි කාතබ්බා ආමස ආමිෂත්තාය ලෝලතා යුහෙයින් කැපදේයිද ලොල් නොවිය යුතුය. දාගත් බෝවල හැමදෙමින්ද ගඳ දුම් මල් පහන් නැදෑ පුදමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. කමේ මිනිසු සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම ආදී කතාද විෂභාර කතාද නොකළ යුතුය. වැඩිමහල් සඟුන් ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ ඉඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇති වෙනසී නොහැදෑරිය යුතුයි. තමාගේ නැහැකීම නිසා හෝ හිතවත්ය නැහැකීම නිසා හෝ අනුන්ට තරජනාදී නොකරනු. වැඩි මහල්ලන් වැඩි මහල්ලන් නොවිචාරා නොකල යුතු දෑදැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හට ගන්න අධිකරණය කිසිලෙසකින් පිටතට නොගිය යුතුය. පිටත ඇතිවන අධිකරණ ඇතුළත කලාදී පහළ වනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් නැහැ චෝදකීක වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳවද ශාස්ත්‍රයේ පිළිබඳවද පණක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයකට නොවැටෙන කරුණු ඉදිරිපත් කරගෙන උණුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ නං රාජානෝ මුත්තාමනි විභූතිතා යතා සෝබන්ති අතිනෝ සීල භූෂණ භූෂිතා යනුහි සීලාභරණේ නමුත් নানা ආකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්තිලමතාන් යෝගයට ආයතන කෂ්ඨෘත දුෂ්කරාසන ආදී වර්ජනීය කොට ශරීර සෞඛ්‍ය අපේක්ෂා කොට යවුම් ක්‍රම බුරුදු කළ වර්ධනති. ඊළඟ කර්මාදී සුදුසු කරුණක් ඇතුව ඉරිචර්යාව හලෝ සයන්වාර්ථ මේ මෙල්ලි ඉඳලා කතා කරන්නේ ලාල්. හොඳයි. ලාල් වැඩිද නෑ නෑ අපි පටන් අරගෙන තියෙන්නේ අපි මේ විවස්ථාව කියවීමේ අංකයයි තියෙන්නේ. අපි එන ඒක ඒක ඉඳලම සම්බන්ධ වෙන්නයි කියලා ආරාධනා කරනවා. අපි එන සම්බන්ධ වෙන්න සාදු. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර හැරියන එක කර්මක් පමිනි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථානයේ හා රකින්න දුතාංගාදී දුතාංගාදී උපාද්‍යාදීන්ට මුත් සෙස්සන්ට නොදැනෙනසේ කල යුතුයි. න භික්කවේ කේනචි පරියායන ජාතරූප රහිතං සාදී තබ්බංගි වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම පිටිවුරු පිළිකට පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම බැංකු ගිණුම් මුදල් යනවම පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණ වැළකී සිටිය යුතුයි. විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුයි. අනවසරේ යමෙක් ගියේ නම් නැවත බාහිර නොගත යුතුයි. යෝගාශ්‍රමී කාර්ක ස්වභාවයේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුන් ඉදි කිරීම හෝ බාහිර ගැනීම හෝ සිදු කළ යුතුයි. එසේ නොමැතිව හිතුමතේ ඊටි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාට ඇතුළත් නොකර ගත යුතුයි. විහාරාධිපති තනතුරුපත් වීමක් මෙහි නැත. පෞද්ගලික හෝ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඊටකඩම් පවරාගත නොකත යුතුය. නැවතී සිටින තැනකින් අන්තනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසරපත්යක් රැගෙන යා යුතුය. සීරිචාරි වැවිදින අකීකරු ශිෂ්‍යයන් කාර්ක සභාවේ නියමයේ පරිදි සංස්ථාවේ නිවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකාධිකාරින් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනු. උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපංච කිරීම පිණිස මාසයක් තුල ඉදිරිපත් කළ යුතු බැවිනු. යෝගාශ්‍රමී සීනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්ක සභාවේ ඉදිරිපත් කළ යුතුය. අර උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දීකාධිකාරින් වහන්සේ වෙත දැනුම්දී චිරාගත ආරණික සම්ප්‍රදාන කූලව යෝගාශ්‍රමයේ කරු සම්පදා විනය කර්මයේ සිදු කළ යුතුයි. බාහිර භික්ෂු සාමණේරෝ කරු උපසම්පදා විනය කර්මයට ඇතුළත් නොකරගත ඇතුළත් කර නොගත යුතුයි. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාහසනික කරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අන්දනුව ඇතුළු සිදු කළ යුතුයි. යෝගාශ්‍රමයේ සීල සේනාසනයන්නේ යෝගාවචර දිනචරියාවයි. කතිකාවත අඩමසකට වරක් කියවා මේ පරමාර්ථය සීකන්නේ යුතුය. මේ නියමිත විවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයන් තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතේ සටහන් කළ යුතුය. නැවතත් වර්ධයේ යෙදේනම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහා තෙරුන් වද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමයේ කතිකාවත නිමි. අපි මේ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 අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්චාතපති දුක්ඛතං කතං ච සුඛතං සෙය්‍යෝ යං කତ୍වානානුතප්පති අන්වය දුක්ඛතං අකතං සෙය්‍යෝ දුක්ඛතං පච්චාතපති යං කତ୍වා පච්චානානුතප්පති න අනුතප්පති න අනුතප්පති තං සුකතං කතංච සේයෝ එහි වාචය අකුසල් නොකිරීම හා කුසල් කිරීම ඊතා උතුම්ය අර්ථ අකුසල අකුසල නොකරන ලද්දේ නම් උතුම්ය මේ ලොව නිගාවට හා කම්කටොල් දුකට පමුණුවන්නා වූද පරලොව අපාය දුකට පමුණුවන්නා වූද අකුසල් නොකිරීම ඊතා උතුම්ය. අකුසලය පසුව තවන්නේය. අකුසලය සිහිවන හැම විටම මේ ලොවද අපාය දුක් විඳින් වශයෙන් පරලොවද දරුණුසේ තවන්නේය. යම් කිසි යමක් කොට පසුව නොතැවේද නැවත නැවත තැවීමට නොපැමිණේ නම් එබඳු වූ එබඳු සුසීරි හෙවත් කුසලය කරන ලද්දේ උතුම්ය. සිහි කළ හැම විටම සිත පිනවන බැවින්ද සුගති සැප හා මොක්ෂ සැප ළඟා කර දෙන බැවින්ද කුසල් කිරීමම ඊතා උතුම් යව. ඊතා උතුම් වන්නේය. දුක්ඛතං අකතං නම් අකුසල් නොකිරීමය. එනම් කය වචන සිත යන තිදොරින් සිදුවෙන අකුසලයෙන් වැළකීමය. සෙයියෝ නම් උතුම් බවය. එනම් දුසිරිතින් වැළකීමෙන් සිය ජීවිතයේ උසස් බවට පැමිණීමය. අච්ඡා තපති නම් පසුතැවීමය. එනම් කල කල දුසිරිත්වල විපාක මේ ලෝකයේදීම විඳ හෝ දැක තැවීමය. මියගොස් අපායේ ඉපද දුක් විඳ තැවීමය. න අනුතප්පති නම් නොපසු තැවිලි වීමය. එනම් කල යහපත් දේ නිසා මෙලොවත් පරලොවත් තැවීම් පිළීම් වලින් වැළකීමය. බාල වර්ග නමවන කය විවරණේ බලන්න. සුකතං කතං නම් සුසිරි කිරීමය. එනම් සංසුන් කයෙන්ද කුඩුණු වදනින්ද මෙත් සිතින්ද යුතුව කරන කියන සිතන දෑ සුසිරිය. එයි නිදාණය පලි ගැනීමට කළ નિසරු වැඩක් එක්තරා ගැහණියක් සවැත් නුවර අඹුසැමි යුවලා එවත් දෙදෙනෙක් සෙනෙහයෙන් වෙතෙති පසු කාලයක එගෙයිම සිටින තරුණියකට සැමියා හිතවත්කමක් දැක්වූයේය සැලකිලි කෙරේය එය බිරිඳට දැනුනි ඈ තරුණිය කෙරෙහි කලකිරී කෝප වී පලි ගැනීමට සිටී සැමියා gedara ඇති නැති හැම වේලේම ඒ තරුණියට තරවතු කෙරේ. කෑම් බීම් රිසිසේ නොදේ ඇඳුම් පැළඳුම් නොතපයයි. ඒ තරුණියට කරන ඒ අකටයුතු ගැන සැමියාගේ සෙවීමක් වැළීමක් නැත. ඔහු ගෙදර වියවුල් පිටට නොදීමට තැත් කෙරේ. බිරිඳද සැමියාගෙන් පරිගැනීමට නොසිතා තරුණියගෙන්ම පිළි පිළිගැනීමට වෑයම් කෙරේ. බිරිඳද සැමියාගෙන් පරිගැනීමට නොසිතා තරුණියගෙන්ම පරිගැනීමට වෑයම් කෙරේ. එක් දවසක බිරිඳ තරුණියට දඬුවම් කොට ගේ තුල කාමරයක දමා දොරවසා සැමියා කැටුව වේරට ගොස් බණාසමින් හිඳි. ඒ අතර ඒ ගෙදරට ආ නෑයෙක් තරුණිය කාමරය තුල සිටින බව දැන එහි දොර හැර පිටතට ඒමට සැරසුවේය. තරුණියත් වේරට ගොස් පුරුදු හේයින් ඒ වේලෙහිද වහා වේරට ගොස් පිරිස අතරට පැමිණ බුදුරදුන් වැඳ gedara දෙටු බිරිඳ තමාට කළ තරවටු ගැනද දඬුවම් ගැනද දුක්මුසු විලසින් පැවසීය. එසේ වුවත් ඒ තිදෙනම පෙර කල පිනති අයය මේ අත්බැවිද ඊතා සදහයෙන් පින් කිරීමේ නියලී සිටිති. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ආවාද කොට සමගියේ පිහිට වූහ. අනතුරුව ඒ නිමිති කොට අකුසල් නොකිරීම උතුම් බවද අකුසලය පසුව තවන බවද යමක් කොට පසුව නොතෙවේ නම් එබඳු සුසිරි එවත් කුසල් කිරීම උතුම් බවද වදාරා ඒ අඹුසැමි යුවදහා තරුණිය සෝවාන් ඵල පිහිටු සේක මේක මම හිතනවා ගොඩක් අර භික්ෂුන් වහන්සේලාගේ පැත්තට වැඩිය ඊගවල්ව ගත කර නැත්නම් වාක්ම අත්දකින්න වෙන දේවල් ඒ වගේම මේ වගේ පුංචි දෙකින් පටන් ගත්තාම විවිධාකාර පටලවිලි පිට කරගෙන බොහොම දුරදිග යනවා මේ වැඩේදී වුණත් ඇත්තටම සරුවච්චන් වහන්සේ ඉදිරිපත් නොවුණා නම් මේ තරම්ම විසඳුම් මාර්ගයකට යන්නේ නැහැ. ඒකයි ඊට තියෙන වටිනාකම. ඒ වගේ භාවිත මනසක් ඇති කෙනෙක් අහලකවත් ඉන්නවා නම් ඒකෙන් හරි පුදුමාකාර මේ ප්‍රශ්න වල වියුගුල් භාග අඩු වෙලා සංකර භාග අඩු වෙලා විසඳන පැත්තට යනවා. ඒකේම නැතුව අර භාගපඬිතුයෝ හිටියොත් එහෙම නැත්නම් මේ අතිපඬිතුයෝ වට අත දාන්න ගත්තොත් වෙන්නේ අර තියෙන එකත් අදී අවුලකටපත් කරලා පඬිතියත් අර බඹගාලේ පැටලිලා මහා අවුලකටපත් වෙනවා. ඉතින් ඒක නිසා අද තියෙන අධිකරණ ක්‍රමේ බැලුවත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමේ බැලුවත් ඔක්කොම භාගයට තම්බිච්ච අල නිසා නඩු කවදාවත් ඉවරයක් වෙන්නේ නැහැ. හැමදාම දිගින් දිගට දිගින් දිගට වැඩියදී යනවා ඒ නිසා ඉතින් කළු කෝට් කාරින්ට ලාභයි. දිගට නඩුවට ගාස්තු අය කරන්න පුළුවන් ඔච්චර තමයි අදිටලා දෙන්නේ. ඒ වගේම අඩු කරන ඉවරක් නැහැ. එන්නේ ගතිය නැති වෙන තරක් තමයි ඔය සරුවචන් වහන්සේ ළඟ තියෙන්නේ ඕන තැනක කම්පනයක් ඇති වුණොත් ඒ කම්පනය උකහා ගැනීම දරාගෙන ආයෙ විරුද්ධට නොදීමේ ගතියක් ඒ භාවිත මනසක තියෙනවා. ඉතින් අපි ඒක තමයි සාමාන්‍යයෙන් මේ සිංහල භාෂාවේ හැටියට කියනකොට අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා කියන්නේ. නමුත් ඒක ඊටාමත්ම සමාජශීලී පැත්ත, ඊටාම ගැඹුරෙන් පහන පැත්තෙන් බලනකොට කියන්න තියෙන්නේ සබ්බ පාපස්ස ආකරණක්. කුසලස්ස උපසම්පදා කිය. මට පේන විදිහට ඇත්තටම සබ්බ පාපස්ස ආකරණයි කුසලස්ස උපසම්පදායි කියලා දෙකක් නෑ දෙකම එක වාගේ මට පේනවා. පව් නොකිරීමයි කුසලයේ කියලා තමයි මට නම් හිතෙන්නේ. පව් නොකර ඉඳලා ඊගාට කුසල් කරනවා කියලා දෙයක් එච්චර අර්ථයක් මට වැටහින්නේ නැහැ. පව් නොකර සිටීමයි කුසලය. මොකද අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධාකාර දේවල් තීන්දුව කිරීමේ නැත්නම් මේ චේතනා පහළ කිරීමේ අවස්ථාවක් ලැබෙනේ සෑම වෙලාවම අපි අපේ පෞද්ගලිකත්වයෙන් ඒ සිද්ධිය ගඳ ගස්සවනවා. මම නම් මෙහෙමයි කියලා ඒකෙන් මේ ගඳ ගස්සනවා. ඒක වණ කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඒක මත අරුසෙන් කුසල අකුසල රැස් වෙනවා. දිගින් දිගට යනවා. යම් වෙලාවක අඩු ගානේ භාවනාවක් පිළිබඳව එච්චර දක්ෂ භාවයක් පුහුණු භාවයක් නැති භාවී ඉඳගෙන පැයක් ඉන්නවා කියන එක අපි හිතමු. එක තැනට වෙලා නලිය නලිය හරි කමන්නේ. කැහ කැහ හරි කමන්නේ පැයක් ඉඳගෙන ඉන්නවා නම් අඩු ගානේ කාය වචේ කාය දුස්චර්ත වචී දුස්චර්ත දෙක නතර වෙනවානේ. අඩු ගානේ සීලේ 100%ක්ම රැකෙනවානේ. එතකොට අජිත්ත අසබාල අකල්මාශය ආදි වශයෙන් විඤ්ඤුප්පසත්ත කියන විදිහට කලවම් නැති අතන මෙතන කබර නැති මැලවිච්ච නැති පඬිතයන් ඉතින් අසුරු මේ මනාප කර හොඳයි කියන සීලෙවත් රැකගෙන. කාය වචන දෙකේ මොනවාක්වත් වෙන්නේ ඒම ඇති. භාවනා ප්‍රතිඵල වෙන මොනවාක්වත් ඕනේ පුරුද්දට අපි හැමදාම දවසින් පැයක් කතා නොකර ඉන්නවා. දවසින් පැයක් නලියන්නේ නැතුව ඉන්නවා. නලියනවනම් බැරිකමට නලියනව නැත්තම් ඒ ආසනේ ඉන්නවනම් පුදුමාකාර සීලමය කුසලයක් සිද්ධ වෙනවා. උන් ඔය මතු මත්තේ නීවරණ කියන මේ පරිඋත්තාන කෙලස් නලියන ගතිය නැති කිරීම තමයි අරමුණට මූණට මූණ දානවා කියලා කියන්නේ. ඉතින් ඒ ඉඳගෙන ඉන්න වෙලාවේ එක චිත්තක්ෂණයකට හෝ එක මේ දර්ශනයකට හෝ තමන්ගේ මූල කර්මස්ථාන හිත ගියා නම් එතකොට අර සීල කුසලයේ මත සමාධි කුසලයේද එක චිත්තක්ෂණයක් ලැබෙනවා. අරමුණට මූණ දැම්මා. ඊට පස්සේ ආද ප්‍රාර්ථනා කරනවා අනේ මට තව එක චිත්තක්ෂණයක් මේ මගේ මූල කර්මස්ථාන ඔළුව දාගෙන මූල කර්මස්ථානේ හිත යොදාගෙන මූල කර්මස්ථානේ මෙනෙහි කරගෙන ඉන්න පුළුවන් නම් තව චිත්තක්ෂණයක් සමාධියට යනවා. ආන්නේ විදිහට අපිට පුළුවන් නම් මම කියන එක ලොකු දක්ෂකමක් කියලා. ඒක විනාඩියක් දෙකක් තුනක් හතරක් මූල කර්මත්තන ඉඳ ඉතින් එතකොට අපි අත්ත වශයෙන්ම අර අනුසය මේ වීතිකම කෙලස් නෙමෙයි කය වචන වශයෙන් ඇති වෙච්ච දුස්චරිත නෙමෙයි හිතේ දුස්චරිත සිද්ධ නොවන හිරිවර්තන ගතියකටපත් කරනවා. නීවරණ යටපත් කරගන්න. යම් වෙලාවක අපට පුළුවන් නම් ආනාපාන සතිය කරගෙන ගියා ආනාපාන හොඳට සංසිඳන මොනුවක්වත් පේන්නෙත් නෑ ආනාපාන පේන්නෙත් නෑ කයත් නෑ හොඳට ඉන්න පුළුවන් කියලා සංසිඳුනයි කියලා. අන්න එතෙන්ද කියක් එනං ওই චිත්තවිසුද්ධියේ තියෙන හොඳ තිරියන් අවස්ථාවකටපත් වෙලා දිනවා. හිතේ පරිවර්තන කලෙස් නෑ. හිතේ නීවරණ නෑ. හැබැයි තාම ධානාංගයක් පහළ වෙලා හෝ විපස්සනාට වැටලා නෑ. මේකත් ඉතාමත්ම ජීවිතයක නෙවෙයි සංසාර ගමනේ වැදගත් සම්දිස්ථානයි. හැබැයි මේක ඉතින් බුද්ධ ජානනාථේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා පහළ කරගත්ත ඇත්ත ඉඳලා තියෙනවා. මොකද ඒක හරියටියට වැඩ ගන්න හැටි දැනගත්තේ නැහැ. නමුත් අපි සාමාන්‍ය ස්වරූපයෙන් බලනකොට අරමුණටම කෙලින්ම මුණ දාලා අරමුණ තුනී කරගෙන අරමුණෙමුත් බාධාවක් නැහැ, කයමුත් බාධාවක් නැහැ. හිතත් මේ අවුල් වෙන්නේ නැතුව තත්යකට අඩු ගානේ සතිය අරමුණට දාගෙන පැයක් වගේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක ඉතින් දෙවියන්ට ප්‍රඥයන්ටවත් හිතා ගන්න බැරි උත්තරම අවස්ථාවක්. ඉතින් වෙන්නේ අර අනුසය මට්ටම නෙවෙයි පරිඋත්තාන මට්ටමේ කෙලෙස් නතර වෙනවා. ඊට පස්සේ මෙන්න මේ தত্ত্বයත් අත්විඳලා අරමුණට බැස ගැනීමක් අරමුණේ මතු පිට නතර වීමක් නෙවෙයි අරමුණට බැසගෙන ඒකේ අනිත්‍ය ස්වરૂපය අනි දුක්ඛ ස්වરૂප අනාත්ම ස්වરૂපය දැක ගන්න නැත්නම් අරමුණේ වහවා වෙනස් වෙන සුළු භවකම මේක බලාගෙන එක කරදරයක් මේක නහ කර ඉහිකක්මක් මේක ඒකාකාරීකමක් මේක බයක් ආදී වශයෙන් දුක්ඛ ස්වභාවය දැකගත්ත පුළුවන් වුණොත් අනුසය කෙලස් කැපෙන මට්ටමට නෝ ඒක නම් ගොක් අමාරු දෙය තමයි කෙනෙකුට මේ හේතු ගන්නණ්ඩයි හේතු ගන්නවන්නේ මොකද ඒ වෙලාවේදී අරමුණ කොච්චර කෙලසිලා තිබුණත් අරමුණෙන් පරිබාහිර අරමුණු හිත කෙලසිලා තිබුණත් මුන්නවක්වත් නොකර ඉන්න එක. ඒ දිහා බලාගෙන කිසිම දෙයක් නොකර ඉන්න එක තමයි අනුසය කෙලෙස් සඳහා එකම ක්‍රමය. සීලේ සඳහා තියෙන්නේ කයෙන් වචනේ මොනවා නොකර ඉන්න එක. සමාධිය සඳහා තියෙන්නේ නීවරණ ධර්මයන් විසෙයි මේ නොසලී ඉන්න එක. අනුසය කෙලෙස් වල කරලා තියෙන්නේ අරමුණට මූණට මූණ දාලා තියෙනවනම් කොච්චර ශ්‍රද්ධාවක් කොච්චර වේදනාවක් කොච්චර දෙයක් ඇති වුණත් චේතනා පහල කරන්නේ නැතුව මට මේ බාධක මැද හරි කමන්නේ අරමුණේ ඉන්න පුළුවන් නම් කියලා හිතනවනම් අනිවාර්යයෙන් මේ අරමුණේ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ නාත්ම වැටෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි ගාථා පදයම ඇති මුළු බුද්ධඝම විස්තර කරන්නේ. මුළු සරුවඥ සාසනයම විස්තර කරන්නේ මේ සියලු පාපයන්ගෙන් වැළකීම. ඒක පිළිබඳව මේ විදින වටිනාකම සඳහන් කරන්න පුළුවන් ওই වෛද්‍ය විද්‍යාව පටන් අරගත්ත සොක්‍රටිස්තුමා ඉස්ලාම කියලා තියෙන්නේ මේ වැරදි නොකිරීමෙන් වළක්වා වළකින්නේ කියලා. first do no harm කියලා තමයි පටන් ගන්න ලෙඩාට කරදර කරන්න එපා. ලෙඩාට විඳගෙන ඉන්න මට්ටමට අලුතෙන් වෛද්‍ය විද්‍යාව කියලා කරදර කරන්න එපා කියලා. ඉතින් අද මොකද වෙලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් සීමුද්දෙන් කල්පනා කරලා බලන්න ඕනේ. මෙයත් අරගෙන තියෙන මුළු වෛද්‍ය විද්‍යාවම දිනු වෙන්න ඉස්සලාම කියලා තියෙන්නේ හානි කරන්න එපා. මොන්නම විදියකින්වත් මේ ලෙඩට හානි කරන්න බෑ. ඒ මතුමැත්තේ කළ හැකි සේවයක් තියෙනවා නම් ඒක වෛද්‍ය සේවය කියලා කියනවා. ඉතින් ඒ ධර්මතම මේ යමක් නොකර සිටීමේ වටිනාකම තියෙන ලෝකේ අද පටන් ගන්න තියෙන්නේ ඉතාමත්ම කාර්යසූර වහා තීන්දුවට එළමෙන ක්ෂණික වැඩපිළිවෙලක් මාර්ගයෙන් මේ මනුස්සයාගේ අවශ්‍ය කෙටි කළා දෙනවා. මනුස්සයා විසින් හොස්තලගේ මැස්සයන් බැරි මහා පුදුම මේ තිරිසන් ස්වරූපයකට පත් කරලා තිනවා. අර යමක් නොකර සිටීමේ තියෙන පූර්ණ සහජ අයිතිවාසිකම තියෙනවා. ඒ නිසා යමක් නොකර සිටීමේ අයිතිවාසිකම නැති කාට අපි කියනවා තිරිසනයි කියලා. ඒ මනුස්සයා ඒ තිරිසනාට සහජයේ යමක් දැකපුවාම ඒකට ප්‍රතික්‍රියා කිරීම සහජයෙන් ඉන එක. බල්ලෙක් මීයක් දැක්කට පස්සේ ඌට ඒ දේ නොකර ඉන්න බෑ. ඒක ඉතින් එහෙනම් බල්ලෙක් නෙවෙයි. මොකද ගැරන්ඩියා ගෙම්බයි සම්බන්ධ වෙච්චාම මේ ගැරන්ඩියා ඒ ගෙම්බාල්නවා කියන එක තාලෙන් කියලා දෙක දෙයක්වත් නෑ. ඌට බඩගිනි තියෙනවා නම් ඒක ස්වභාවයි. නමුත් මිනිස්සෙක් ගැරන්ඩියෙක් වෙන්න ඕන කමක් නෑ. මිනිස්සෙක් ඌසෙක් වෙන්න ඕන කමක් නෑ. එයාට පුළුවන්කම තියෙනවා ශික්ෂා ත්‍රය මාර්ගේ මේක මට කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් මම මෙතෙක් කල් කෙරුවේ වැඩ පෙන්වන්න කරපු එකයි අද බව වැඩ පෙන්වීමක් වශයෙන් නොකර ඉන්නවා කියලා දැනට ආවට පස්සේ ඔන්න පවත්ත කියන පැවැත්ම වෙනුවට නැවැත්ම ඉදි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ පින්නන්න පටන් ගන්න තියෙනවා මේක කැක්කමක් නැති වැඩක් නෝන්ජල්කමක් බැරිකමක් ඕන් නැති වැඩක් කියලා. ඉතින් ඒක පවේ පෙන්වන්න වෙන්නේ නැතිව පාරාසරිය මහරහතන් වහන්සේ වගේ ඇත්තෝ පෙන්ලා දීලා තියෙනවා මේක ඊටාත්ම මේ ධර්මයට දාලා මණික් වාගේ පුතු වාගේ පේන විදිහට ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් විදිහට හිටපන් කියලා. පුළුවන් නම් උනාන්ට ඉඳලා තරුවත් යනසේ මේගොල්ලෝ දැකලා පෙන්ලා දීලා තිනවා පුළුවන් නම් ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. කොන්දපණ ඇත්තේ නමුත් කොන්දපණ නැති මිනිහෙක් වගේ හිටපන්. මොනවාක්වත්ම බේරෙන්න බැන්නම් මර්මා වගේ මලකුණක් වගේ ඉඳලා බේරෙන්න. ඒ ධර්මතම අද ලෝකේ තියෙන්නේ වරෙන් මචං මහමෝදේ නාන්න. ඕක තමයි ලෝකේ ආරාධනාව. ඒක තියෙනවා ඔය කෙලින්ම සඳහන් කරලා මේ කග්ගවිධාන සූත්‍රයේ ආමන්ත්‍රණා හෝති සහාය මැද්දී පිරිසක් එක්ක හිටියොත් ආරාධනා තියෙනවා. ආමන්ත්‍රණ තියෙනවා. ගමනේ තානේ නිසින්නේ ඉඳගෙනත් ඉන්නකොටත් ආරාධනා කරයි හිටගෙන ඉන්නකොටත් ආරාධනා කරයි නිදාගෙන ඉන්නකොටත් ආරාධනා කරයි සෑම තැනක තිබුණා අනබිච්චිතං සේරිතං පෙක්කමානෝ ඒකෝචරේ එකක විධානකප්ප අන්න ඒ විදි ආරාධනා වලින් තොරව ස්වෛරීව අනුන්ගෙන් අපේක්ෂාවකින් තොරව ගත කිරීම සඳහා මම මම කඟ වේනගේ තනි අඟ වගේ හැසිරෙනවා කියලා ඒක ලියලා තියෙනවා. ඒ තරමටම රැළට ගියොත් රැළට අවුවේ. තවත් අපිට ඇහෙන්නේ නම් නෑ මෙහාට. මෙහෙටත් ඇහෙනවා දෝංකාර සද්දෙන. මේ ඒ ඒ එකෝ එක ඇහෙන්නේ මෙහෙට. ඒ නිසා අපි භාවනාවකින් අර විදිහට පරිඋත්ථාන වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කැපීමේ කටයුතු කරනකොට කායික සමාජික වශයෙන් උත් ඒ අවශ්‍යතාවය සලසලා දුන්නේ නැත්නම් අපිට මේ මේ මේ කන් හැන්දෙන්න පුළුවන් කනේ දින කන් කරදු අයින් කරන්න නමුත් කුඹුරකම ඩයින් කරන්න බෑ කුඹුරකම ඩයින් කරන්න උද්දල්ලක් ඕන නැත්නම් බැකෝ එකක් ඕන බුල්ඩෝසරයක් ඕන ඒ වගේ තමයි අපි සමාජ පරිසරයෙන් අර තොග වශයෙන් කුණු ඔලුවට දාගන්න මට්ටමට ආවොත් කන් හැන්දෙන් කරන බිස්නස් එක කරන්නේ ඒ නිසා අපි එව්වයේදී සම්බපාපස අකරණම් කරන්න සිද්ධ වෙන්නේ ඔය හික්මීමෙන්. ඒ නොගැලපෙන තැන් විසම පුරුෂාංශම ස්ථාන තැන් කොහමද? ටෙලිෆෝන් එක කට් වෙනවද කොහොමද අපිට කිව්වේ නැහැ මේ. අපිටත් දැනුණා කට් වුණායි කියලා. පාට ඇහුන්නේ නැතුව ගියා ඉතරයි අර. දැන් කොහමද සද්දේ? දැන් සද්දේ හොඳයි දැන් ඇහෙනවා. ආ හොඳයි අපි මේ ඒක තමයි කතා කර කර හිටියේ මේ මේක ඒ විදිහට ඔය සම්පපාපස්සාකරණම් කියන ගාථාපදයට අර්ථ දෙනකොට දෙපැත්තක් අපි මතු කරගන්න හැදුවේ එකක් තමයි අර කියන වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් වශයෙන් ඉතාමත්ම සියුම් සියුම් මට්ටමට යනකොට තොග වශයෙන් කුණු සංකීර්ණතා අවුල් ඒ වගේම රැල්ල අපිට ගහන පරිසරයේමුත් පුද්ගලයන්ගේමුත් ආහාරවලුමුත් ඍතුවලිමුත් වෙන් කිරීමට අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නත් ඕන. එතකොට තමයි අපිට අර ඉතාම සියුම් වැඩ හරියට මේ දී එක කැටයන් කොටනවා වගේ වැඩ ඊට ඉස්සලා කරන්න තියෙන ගොරෝසු වැඩ වලින් පස්සේ යන්න ඕනේ. අන්න ඒ වැඩ දෙකම කරන්න පුළුවන් කාලෙට අපි කියනවා බුද්ධෝ බුද්ධ ශාසනයක් පවතින කාලය කියලා. ප්‍රතිරූප දේශ වාසයක් කියලා අපි කියනවා. සත්පුරුෂ සංසේවනයක් කියලා කියනවා. පෙරකල පිඤ්ඤති බව කියලා කියනවා. ඉතින් මේ හතරම අද කාලේ දිහා බලනකොට මේ අපි මේ අහුම්කන්දර පිරිසත් එක්ක බලනකොට කියන්නේ අපි ඒව ලබලා තියෙනවා. අපිට ප්‍රතිරූප දේශයක් තියෙනවා. සත්පුරුෂ සංසේවනයක් තියෙනවා, පුබ්බේෂ කතපුඤ්ඤතා තියෙනවා. අන්න ඒ ටික ක්‍රියාත්මක කරන්න නම් ඇත්තටම අපි හිතලා කරන හැම දෙයක්ම කෙලෙසෙනවා කියලා හිතා ගන්නවා. ඒක බොහොම ලස්සනට මේ කියලා තියෙන හරි අමාරුයි තේරුම් ගන්න. මොකද තේරුම් ගන්න අමාරු මේක පැංගිරි වැඩි ඒක භාෂාවේ. ඒකදී කියලා තියෙනවා මේ බටහිර මේ දර්ශන විද්‍යාවේ හැම කෙනෙක්ම කියලා තියෙනවා මේක දෙවියන් වහන්සේ විසින් මවලා තියෙන්නේ. කරන කියන සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ නිසා යමක් ඔබ අසාධාරණයක් කරන එක දෙයියන්ගේ සාපේ. යම් කිසි හොඳක් වෙනවා නම් ඒක දෙවියන් වහන්සේගේ දාන ආශිර්වාදේ. සුභාසින්තනේ කියලා. ඊපස්සේ බස්නේ මේකට අභියෝග කරා මේ විද්‍යාත්මක ගවේෂණයත් එක්ක. නෑ නෑ අපිට ඕනද අපිට කරන්න පුළුවන්. බොත්තමත් අද කරපුවාම ෆෑන් එක වැඩ කරනවා. ෆ්‍රිජ් එක වැඩ කරනවා අරේ මේ කියලා. ඊට පස්සේ හොයන්න පටන් ගත්තා ඇත්තටම මිනිස්යාට කියලා යමක් ස්වේච්ඡාවෙන් කරන්න පුළුවන් කියලා. එක මිනිස්සෙක් විතරක් කියලා තියෙනවා ඇත්තටම අනෙක් සත්ත්වන්ට වැඩිය මනුස්සයාට ස්වේච්ඡාව කරහැකි එක කරගන්නේ Tamanට වදය පිණිසමයි දුක පිණිසමයි පව් පිණිසමයි. ඒ නිසා ඇත්තටම දෙයයන් බාර තියලා නිකන් ඉන්න පුළුවන් එක පැත්තකට හොඳයි. හිතලා කරන සෑම දෙයකම තියෙන සංකර භාවයක් හිතලා කරන සෑම දෙයකම කියන්නේ සංකර වීමක් කෙලසීමක්. ඒ නිසා අපිට තියෙන්නේ සරුවචන්නාංශයේ දේශනා කරලා තියෙනවා මෙන්න සීල ශික්ෂාව. අන්න ඒකට දෝත් මුතුන් දීලා වැඳලා යටත් වෙන එකයි තියෙන්නේ. මෙන්න සමාධි ශික්ෂාව ඒකට යටත් වෙන්නේ මෙන්න ප්‍රඥා ශික්ෂාව. ඉතින් අර කලින් කියපු ප්‍රශ්නේ නේද? එතකොට මේ නිකන් අපි නිකම්ම කොඳු ඇති නැති සත්තු జాතිය බාටපත් වෙනවා නෝන්ජල් වෙනවා කියලා. එහෙම නැතුව හිතලා කරන කෙනෙක් දිහා හොඳට අවධානය යොමු කරලා බලන්න අපි හිතලා කරපු සෑම දෙයක් ගැනම හිතලා බලන්න ඒ සෑම දෙයකින්ම වෙලා තියෙන අනතර අමතර සංකීර්ණතා. මේවට අපි කියනවා චේතනා කියලා. මේවට අපි කියනවා සංස්කරණ කියලා. සංඛාර කියලා. ඉතින් සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ. කිසියම් සංස්කාරයක් නැතුව එන එන දුක් එන එන වේදනා එන එන සද්ද කිය දිහා බලාගෙන හිටියර කවදාවත් පෞසුද්ධ වෙන්නේ නැහැ මේකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ මට පුළුවන් මම කරනවා කියන. එතකොට තමයි මේ අර සංස්කාර රැස් වෙන්නේ මේකට කියන්නේ යෝගාවචරයේ ජීවිතෙන් බලනකොට කීයකි අපි අර දෙවියන් අවශ්‍ය නැවුවනම් අපි හිතන අපිට නරකක් වෙනකොට දෙවියන්ගේ සාපේ කියලා අපිට හොඳ වෙනකොට අපි හිතනවා දෙවියන් ආශිර්වාදයේ අනුසාරමේ මේ ආශිංසනේ කියලා. නමුත් අපිට කියන්න තියෙන්නේ මේක කර්මයේ වෙච්ච දෙයක් හොඳ හෝ නරක ඒ කර්මය දැන් විඳ ගන්න බෑයි කියලා මේ චිත්තක්ෂණයේ අලුතින් කර්ම රැස් කරන්න එපා. එච්චරයි අපිට වාග් කියන්න සිද්ධ වෙන්නේ මේ චිත්තක්ෂණේ පුළුවන් තරම් මේ පරණ අකුසල කර්මයක් ගෙවෙනවා හෝ කුසල කර්මයක් ලැබෙනවා කියන එක දැනගෙන ඒක නිසිනින්ද ගෙවෙන්න ඇරලා ඒක වෙනස් කරන්න හෝ සංස්කරණය කරන්න යන්න නරකයි. සංස්කරණය කරන හැම වෙලාවකම චේතනා පහළනවා සෑම චේතනාවක කර්මයක් පාටපත් වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානේ භාවනා කරන කෙනෙකුට කර්මස්ථානේ යටපත් කරන වෙන දෙයක් ආවත් ඒ බව දැනගන්නව ඇර ඒන දෙයට නොදකින් ඔබතන් කිව්වොත් ආය චේතනා පහළ වෙනවා. එනත හොඳට භාවනා සිද්ධ වෙන කියලා ප්‍රීතිය සතුට පහළ වෙනකොට උදම්මනන්න පටන් අරගත්තොත් ඒ චේතනා පහළ වෙනවා කර්මරස. ඒ නිසා හොඳ වෙනකොට හොඳයි නරක වෙනකොට නරකයි කියලා ඒ දැනගෙන යන්න පුළුවන් නම් අපෙන් ආය අලුත් සංඥාවල් නිකුත් වෙන්නේ අලුත් චේතනා පහළ වෙන්නේ නැහැ. මේ සංසිද්ධියේදී වෙලා තියෙන්නේ මේ තුන් දෙනාගේම මේ චරිත තුනේම චරිතවල විශාල වටිනා ලක්ෂණ තුනක් තිබිලා තියෙනවා. ඒ පුරුෂයා කවදාකවත් මේ තමන්ගේ ගෙදර තියෙන ආරවුල පිට කෙනෙකුට කියන්න ගිහිල්ලා නැහැ. සම්පූර්ණ ඒක අරසාවලා තියෙනවා. අර පළවෙනි භාර්යාව පුරුෂයා ඉන්නකොටත් නැතිකොටත් දෙකේදිම අර දෙවෙනි භාර්යාවට දඬුවම් කරලා තියෙනවා. පුරුෂයාට විරුද්ධව ගිහිල්ලා නැහැ. තුන්වෙනි කාන්තාව මේ පුරුෂයත් එක්ක තියෙන මේ සම්බන්ධතාවයේදී ඒ පළවෙනි භාර්යාවගෙන් පුදුමාකාර දුක් විඳලා තිනවා කිසි තැනක ඉක්මවලා යන්න හිතලා නැහැ. පළවෙනි භාර්යාව ඉක්මවලා යන්න හිතලා නැහැ. මේ කාරණා තුනෙම පේන තියෙනවා මේගොල්ලෝ චරිතයේ ආවේනික දුර්වලතාවයකුත් තියෙනවා. මේ කතාව ඇටේට ඒකුත් ලස්සන චරිත රඟපාලක් තියෙනවා. කර්මානුරූප ආපු චරිත රඟපාලක් තියෙනවා. එතකොට සරුවචනන්දර පේනවා මේ ප්‍රශ්නේ ඇතුළත මුට්ටි ඇතුළමයි තියෙන්නේ උතුරලා ගිහිල්ලා නැහැ. සරුවචනන්දර අත තියන්න පුළුවන්. අද තිබ්බට පස්සේ තුන් දිනකටම සෝවන් වෙන්න පුළුවන් තත්ත්ව තියෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතවලත් එන දිහා බලනකොට අපි හිතනවා මේකෙදි නම් මොනව හරි කරන්න ඕනේ කියලා. අන්තිමට කරන සෑම දෙයකින්ම Tamanට අපිට කර්ම රැස් වෙන බව, පින් හෝ පව් රැස් වෙන බව හොඳට සිහිපත් කරන හිටියොත් එක දෙයයි කරන්න සිද්ධ වෙන්නේ මට මෙතන යමක් නොකර සිටීමේ හැකියාව. ඒ මේ බොබ්බඩකමවත් <clears throat> අඥාන උපේක්ෂාවත් නෙවෙයි. කර්මාවෙන් කරන්න තියෙන දෙයක් කරන්නේ. මෛත්‍රියෙන් කරන්න තියෙන දයක් කරන්න. <clears throat> මුදිතාවෙන් කරන්න. නමුත් ඒ උපේක්ෂා භාවනාදී පැහැදිලිවම සඳහන් කරලා තියෙන ඉතාමත්ම අසාධාරණ, ඉතාමත්ම මේ ධාර්මික වැඩක් Taman ඉදිරියට සිද්ධ වුණත් මේක කම්මස්සකෝ කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිස්සාමීති තස්ස දායාදෝ භවිස්සාමීති කියලා ඒ බුද්ධලයට ඒක උනේ යා කරන ලද කර්මයක් අනුවයි ඒක නිසා මට මෛත්‍රියෙන් හෝ කරුණාවෙන් හෝ මුදිතාවෙන් කළ හැකක් නැහැ කියලා උපේක්ෂාවෙන් කියන්නේ ඒක පුදුමාකාර විපස්සනාවට බොහොම සමාන ගතියක් තියෙනවා. නමුත් තාම සමතේ. ඉතින් ඒ නිසා කවුල් දොර ගෙවල් වල ප්‍රශ්න මෙවැනි ප්‍රශ්නයක් වුණා නම් ඕන තරම් අවුල් කරගන්න ඉඩ තිබුණා. නමුත් එදා සරුවත් යනතර වැඩ හිටපු නිසා උන්වහන්සේ ළඟට යන්න තුන් දෙනාගම පුරුද්දක් තිබිලා. දෙනා ඉස්ත්‍රියාව දෙවෙනි එකනත් දොර අරගත්ත ගම කිසි පැකිලීමක් නැතුව බණහන්න ගිහිල්ලා තියෙනවා. බණහන්න ගිහිල්ලා ඉස්ලා ගිය ආම්බෝගෙන් කොණ්ඩෙන් අල්ලගෙන ගහනද මොනවත් අත් නැහැ කියලා සරුවත් යනතර කියලා දේශනා කළා තියෙනවා. මට මෙහෙම හිරිහර කරනවා. එතකොට දරුවචනදී ඉඩ තියෙනවා. මොකද අනිත් දෙන්න තම තමන්ගේ යම් යම් ප්‍රතිපදාවල ඉඳලා තියෙනවා. ඒක නිසා ඊට වැඩිය වෙනස් ස්වරූපයක් මේ භාවනා කරන්න අතර ඇති කරගන්න පුළුවන්. නමුත් එහෙම බවක් පේන්න නැහැ ලෝකෙ දිහා බලනකොට ওই ළමා වැඩ. ළමා වැඩ හේතුව අර මම ආයනය තුලින් මොනද කරන්න හදනවා. නොකර සිටීමෙන් තමයි පින සිද්ධ වෙන්නේ කියලා. ඒකට හොඳ උපමාවක් වෙන්නවා වතුරේ වතුරේ ප්‍රකෘති ස්වරූපේ පාටක් නැහැ, ගඳක් නැහැ, රසයක් නැහැ, හැඩයක් නැහැ. වතුරට යම් ආකාරයෙන් පාටක් පසක් ගඳක් හැඩයක් ආවොත් වතුර කෙලෙනවා. මොනම දෙයකටවත් ගන්න බැරුව යනවා. ඒ නිසා වතුරට කැටයන් දාන්න දාන්න වතුරට වැඩ පෙන්වන්න පෙන්වන වතුර ගුණය කෙලෙනවා. පාටක් ගඳක් රසයක් නැති ප්‍රකෘති ස්වරූපේ ඉන්ජෙක්ෂන් වලට හොඳයි. බොන්නත් හොඳයි, නාන්නත් හොඳයි, කන්නත් හොඳයි. මොනම පාටක් දැම්මත් වතුරේ ගුණේ වැඩිවීමක් වෙන්නේ නැහැ, කෙලසීමක් වෙන්නේ. මේ වගේ තමයි මනුස්ස හිතේ සම්පූර්ණ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයට වැඩිය හොඳයි. ඒ වගේම අනිදසර විඥාණය අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණයටත් වැඩිය හොඳයි. අනින් අනේ අනිදසන විඥාණය කියලා කියන්නේ විඥාණය කිසි දෙයක් පිළිඹු කරන්නේ නැහැ. කිසිම දෙයක පිළිඹුවක් ඇති කරන්නේ නැහැ. විඥානයේ නිරෝධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ලේසි නෑ මොකද මේ සංසාරේ පුරාම අපි කරේ හැම වෙලාවෙම වැඩ පෙන්වන්න හදපෙන්න. මම හිතාගෙන මගේ හිතාගෙන ආත්මයේ හිතාගෙන මේ විඥාණය වැඩ පෙන්වන්න. ඒක පෙන්වන තාක්කල් අපි මැජික් එකට අහු වෙනවා මිසක් මුලාවට අහු වෙනවා මිසක් කවදාකවත් සත්‍යයට යන්නේ නැහැ. ඒක නිසා මේකේ භයානක ධර්මයක් කියවෙනවා. මම ඒක කියන්න නෙමෙයි මතු කරන්න හදන්නේ. මම කියන්න හදන්නේ ඒක උනරුණත් මේ ධර්මයේ සම්බන්ධ කරගන්න කියලා. පින් කරනවයි කියලා ගිහිල්ලා ගොංකම් කරන්න එපා. පින්කම් කරනවයි කියලා හිතන්න. පින්කම් කරන්න අවස්ථා ලෝය තරම් එළඹුණා. ඒ වෙලාව අපින කෙරෙන්න අරින්ද හිතාලා ගෙවල්ලා පින්කම් කරන්න පටන් අරගත්තොත් නම් මොකක් වෙලාට සිද්ධ වෙන්නේ? එක්කනට එක්කනට අපි බේන්න හදනවා අඬහැර පානවා අල්ලවගේ දෙට වැඩිය පිංකම් කරන්න හදන එක තමයි තියෙන්නේ. ගෝසාව විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් නිසා අපිට දවස් 30ම හම්බ වෙනවා අසරණ කට්ටිය අපිට මෛත්‍රියෙන් අනුකම්පාවෙන් වචනයක් කියන්න පුළුවන්, ඇල්ලතර විදුවක් දෙන්න පුළුවන්, හේවණක් දෙන්න පුළුවන්. ඒකෙදි කිසි ප්‍රශ්නයක් නැහැ. කායිමවත් පාර්ලිමේන්තු කැබිනට් අනුමත ඕන කරන්නේ කරුණාවෙන් කරන්න දේවල් තියෙනවා, මුදිතාවෙන් කරන්න තියෙන දේවල් තියෙනවා. ඒ ඔක්කොම එළඹිච්ච වෙලාවට එළඹ මොහොත දැනගෙන කරන්න පුළුවන්. මේක කරන්න නම් ඉතින් අර විපස්සනා කරලා මේ වගේ ධර්ම සාකච්ඡා කරලා සත්පුරුෂය ආශ්‍රය කරලම තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව පින්කම් කරන්න ගියොත් උඟාක් වෙලාවට සිද්ධ වෙනවා. අර වගේ අඩුපාඩුකම් සිද්ධ වෙනවා. හැබැයි එහෙම අඩුපාඩුකම් සිද්ධ වෙලා මිලකට එන්න බෑ. ඒක නිසා අඩුපාඩුකම් දැනට කාගේ ළඟ තිබුණත් අපි ඇත්තට කේන්ති ගන්න ඕනෙත් නැහැ. මොකද හේතුව අපිත් එහෙම කර කර තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් එන්නේ එන්නේ වෙන්නේ මොකද්ද? කයෙන් වචනයෙන් හිතෙන් වෙන දුස්චරිත නතර කරනවා කියලා කියන්නේ කයේ සංවරය, වචී සංවර, මනෝ සංවර කියලා කියන්නේ ඒ වගේ කම්පන චංචල ගති නතර කිරීමයි. ඉතින් ඒ නිසා මේක නැවැත්මේ වැඩ පිළිවෙලකට යනකොට අර පැවැත්ම සහ අභිවෘද්ධිය පැත්තට යන වැඩත් එක්ක ගැටීමක් ඇති වෙනවා. අන්න එතනදී යාම බේරගෙන ඒ තමන්ගේ ධර්ම ජීවිතයේ භ්‍රමචාර ජීවිතේ බාධා නොකර යන්න විශාල සාමාන්‍ය බුද්ධියක් අවශ්‍යයි. අන්නේ බුද්ධිය ආචරණ කාලේ තමයි අපි ලෝකේ බුද්ධ ශාසනය තියෙන කාලය කියලා කියන්නේ. ඒ වුණත් ඒක උපයන්න ඕනේ. කවදාකවත් ගුරුවරයෙකුට බෑ ඒක ශිෂ්‍යෙකුට අරන් දෙන්න. දෙමව්පියන්ට බෑ දරුවන්ට අරන් දෙන්න. යෙදිලම කරගන්න ඕන. ඒ නිසා මේ පෞල් කණ්ඩම ඕනේ දෙන්නේ ගහගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. නමුත් මේ ආදර්ශය හැටියට බලනකොට ඕන තැනක මේක ඇති කරගන්න පුළුවන් කියන එකයි මගේ පුද්ගලික අදහස. නමුත් ඒක තාම එදිනෙදා උපයාගත යුත්තක් වශයෙන් මමත් ප්‍රයත්න කරමින් ඉන්න බව නම් මට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මගේ අදහස් ටික මම මේ ඉදිරිපත් කරේ කායි කාගේත් අදහස් ඒ වගේම වෙන මතිමතාන්තර තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනාවේ මම සභාවට යුක්ත අවස්ථාවක් දෙන්න ලබා දෙන්න කැමතියි. අශ්විනාස් බාරණ කියන්නේ මොකද්ද? අපේ මොඩල් කියන්නේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නැගෙන්නේ මෙහෙන් මේ අසේවනාච බාලාණන් කියන මංගල සූත්‍රයේ හම්බෙන පළවෙනිම දුරුකල යුත්ත වශයෙන් ඒකත් මේ අපි අරගත්ත මේ સંદર્ભයට කිට්ටු කරලා බලන්න පුළුවන් ලෝකයේ දුස්සීලත්ව වැඩි බාලයෝ වැඩි එවැනි වෙලාවක අපිට සමෝසේ පඬිතයයි බාලයයි දුස්සීලයයි සුසිල්වත ඔක්කොම ආශ්‍රය කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අපිට කවදාකවත් මේ ඉන්න පඬිතයන්ගෙන් අපිට ගැම්මක් ඇති වෙන ඇසුරක් ලබා ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ සිල්ලුතුන් එක ඇසුර කරන්නත් හම්බෙන්නේ මොකද සම තත්ත්වෙන් යන්න ගියාම ඒ නිසා අපිට අපි දැනට තියෙන ඥාණයෙන් අපේ රකින්න සීලයේ හැටියට අපිට තියෙන පඬිතකමෙන් ඒ දුසිල්ලත්තන් තොග වෙලා දාමටත් සුසිල්ලත්තන් සිල්ලර වෙලා දාමටත් දාගන්න. අරව තොගේට සලකලා අයින් කළා. අර මේගොල්ලෝ ආවම බොහෝම පිරිසිදුව සරගෙන අර්ථ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බාලයින් වෙච්චාම ඒව මේ ග්‍රොස් ගණන්, තොන් ගණන්, තොගේට වැඩ කරන්න වෙනවා. පඬිත ඇතුර ගත්තාම බාල නඩේකට එක්කෙනෙක්වත් නැති සමානයි. ආන් එහෙම ඇත්තෙක් හම්බෙච්චාම මේ ඒ පඬිතාශ්‍රය පුද්ගලයාට වැඩි ලබා ගන්න ලබා ගැනීම සඳහා ඒ මේ අත් දෙකකින් වැඩ කරන්න සිද්ධ වෙනවා. ලම්බර තිබ්බට පූලට කියන්නේ අඬ නරකයි. මෙන්න මේ වෙන් කර දැන ගැනීමේදී ඒ පඬිතියා කවුද කියලා තීන්දුව කරන්නේ තමයි. මේ පිරිස මෙයා තමයි සුසිල්ලතා මෙයා තමයි පඬිතියා එයා වෙනුවෙන් වැඩිපුර වෙලා ගන්න ඕනේ. හැබැයි අර මෝඩරලට අහු වෙන්නේ නැති වෙන්නේ. මෝඩරලට කිපෙන්නේ නැති වෙන්නේ. මෝඩර රිදෙන්නේ නැති වෙන විදිහට ඒ පඬිතියාසුර ලබා ගැනීම පඬිතකමක් තමයි. ඒක නැතුව පඬිතියා කවදාකවත් තමන් හොයාගෙන එන්නේ නැහැ. ඒ වගේම තමන් ඒ සඳහා එළඹ සිටියේ නැත්නම් ලද අවස්ථාව ගිලිහෙනවා. නමුත් මෝඩ පිරිස නිතරම අවධානය ඉල්ලනවා. නිතරම ආරාධනා කරන නිතරම අරක් කරමු මේක කරමු කියලා කියනවා. පඬිතත්තගේ තියෙන ඒ වෙනුවට පැත්තකට වෙන ගතිය. මේක දැනගෙන මේක විතරක්ම නෙවෙයිනේ පඬිතයන් මොඩ එවෙන් කරලා තියෙන ගතිය ගොඩක් ලකුණු තියෙනවා. මෙන්න මේකත් එක ලකුණක් ඒ නිසා Tamange විශේෂ සොයාගෙන යන ගතියක් මට මේකයි ගොදුරු බීම කියලා ගොදුරු බීමට හොයාන ගතියක් Taman තුල තිබුණ නැත්තම් මේ අපිට කවදාකවත් මේක ජීවිතයක් ඇතුළත හැබෑ වෙනසක් ඇති කරගන්න බෑ. ඒ නිසා සාමාන්‍ය අර්ථයෙන් තමයි මෙතන ගන්න තියෙන්නේ මේ පඬිතයන්ගේ අසුර කියලා කිව්වහම ඉතාමත්ම සුළු පිටසක් ඒක මැණික් කරන මැණික් හොදන කෙනා දන්නවා කොච්චර දෝ හම් වෙන මේ වටිනාකමක් නැති වැලි තොගේට විසි කරලා කිට්ටුව කොහොම වටිනාකමක් තියෙන හම් වෙලා තියෙනවනේ මේක කටේ හරි දාගන්න වෙන් කරගන්න ඕන වෙන් කරගත්තේ නැත්නම් මැණික් කරෙක් වෙන්නේ නැහැ. මෙතෙන්දී දැන් එහෙම සුසු නැති මුක්කලෙක් දැක්කා ඒ ඥාතේ එක නේද කියන්නේ. ඒතර අර පඬිතෙක් කියලා කියලා මේ හිතවිල්ලක් ගන්න පුළුවන් වචනයක් ගන්න පුළුවන් ක්‍රියාවක් ගන්න පුළුවන් පුද්ගලෙක් ගන්න පුළුවන්. මෙතනදී අර දෙකට බෙදලා වැඩ කරන ගතිය තමයි මට මතක් කරලා දෙන්න වෙන්නේ. පඬිත පුද්ගලයෙක් හෝ පඬිත හිතවිල්ලක් හෝ එතම කරේ හොඳ සුදුසු ආහාරයක් හෝ නැත්තම් නුසුදුසු ආහාරයක් මොකක්ද සප්පිය සප්පය දෙකම තියෙනවනේ. අන්න ඒ වගේ දෙයක් හම්බුණාට පස්සේ එව්වත් ඒක අපි වැඩ කරන ආකාරය එකක්. ඉස්සල්ලා මේක අඳුන ගන්න ආකාරය එකක්. ඉස්සල්ලාම තියෙන්න ඕනේ මේ පඬිතියා අපණ්ඩිතයාගේ වෙන්කොට අඳුනා ගැනීමේ පියවර සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ඊට පස්සේ පඬිතයා කරේ පිහිටන ආකාරය සහ අපණ්ඩිතයා කරේ පිහිටන ආකාරය වෙනස් වෙනවා. මේ දෙක එකට පටලවා ගත්තොත් අපිට එනවා ප්‍රායෝගික ප්‍රශ්නයක්. ওই කියන විදිහට පඬිතයන්ට මල් මාල දාන්නත් දුපඬිතයන්ට එලවල දොරවහල දාන්නත් කියන දේ කරන්නේ කොහොමද කරන්නේ කියලා. දැන් අපි තුමු අපි විවාහණයට බැරි සුද්ධිරේ තමයි කියන මට මේ ඇදියට ඒ පුද්ගලයා දුරු කරන එක කියන්නේ යාගෙන් ඈත් වෙන එකද සුසු මම අදහස් ඒකයි. ඈත් වෙනවා කිව්වට ඒ පුද්ගලයා අපිව ඈත් කරන්නේ නැහැ. ඒ පුද්ගලයා කොහොල්ලවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ක්‍රම දෙකකට එකක් අපි නොබන අනිකත්ය අසුරක් අතුරක් ඇති කර ගන්නත් ඕනේ. ඒ වගේම මේ පුද්ගලයාගෙන් පුළුවන් තරම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අසුර කරන්න ඕනේ ආරාධනාව නිසා කිව්ව නිසා මම කරන්නේ. නමුත් මට ඕනකමක් නැහැ. කී කියා කී කියා හරි ටික කාලයක් එක සැරේ කපන්න බෑ. මොකද අපි බබාගත්ත දෙන්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවලදී ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මේ මට හිතටම හොඳට තේරෙනවාද ඇත්තටම මේ පුද්ගලයාගේ අසුරෙන් මුදලත් එතනින් සෞඛ්‍යයත් මගේ මේ විවේකයක් ඔක්කොම පිරිහිනවා කියන එක හොඳට හිත වෙදිලා තියෙනවා නම් ඇත්තටම ක්‍රමවේදයක් අපි හිතන්න ඕන රුධිරය ළඟට එනකොටම ඇඩ්‍රිනලින් මාර්ගයෙන්ම පණිවිඩය යනවා. ළඟට එනකොටම තේරෙනවා. ඒක අපි ළඟ වැනෙනවා නම් තමයි මේ බුද්ධිලා මෙතෙක් කල මට අහවල් අහවල් දව කරලා තිබුණා. ඒ නිසා එකවරම අයින් කරන්න හොඳ නැහැ. විමත්කම වැරදි වුණාට ඉතින් අනික් කඩ වේවා හොඳයි ආදි වශයෙන් අපි ළඟ මිත්‍ර හැඟීමක් නම් තියෙන්නේ. අපිට මේ මිත්‍රකමේ හැටියට ක්‍රමවේදය වෙනස් කරන්න දෙන්නේ. හුඟක් වෙලාවට අපි ළඟ තියෙන්නේ ඒක මිශ්‍ර හැඟීමක්. ඉස්සර නම් මේ පුද්ගලයා අපිට අදිශයේදී කටයුතු උදව් කරලා තියෙනවා. හැබැයි ඒ හේතුව මොකද බීමත් මේ තියෙන ඇසුර. බහුවෙන්න බහුවෙන්න දෙනවා ඒ ලැබපු ලාභයට වැඩිය මේ පුද්ගලයා ඇසුරෙන් පාඩු. ඒ නිසා එමි දෙමි ටයිම් කරා සිද්ධ වෙනවා. එතකොට ඔය මේ gadol කපනකොට අර gadol ගිහිලා අමු gadol පෙළිය තියෙනකොට අර තුනී ලෑල්ලක් මැදට තියෙන දැකලා තියෙනවා. ඒ තුනී ලෑල්ල එන්න එන්න තුනී වෙන්නේ තියෙන්නේ. ලෑල්ලත් එක්කම තමයි කියන්නේ. නැත්නම් දිගන කඩල ඇද වෙනවා. තියලා හිමීට තුනි ලෑල්ල අයින් කරනවා. අයින් කරපුවම මේ කඩල දින අරකට හේතු වෙනවා. ඉතින් තුනි ලෑල්ල නැතුවට ගොරෝසු ලෑල්ලක් තිබ්බට හරියන්නේ නැහැ. ලෑල්ල නැතුව කරන්න බෑ. නිසා එතෙන්ද තියෙන්නේ මේ ස්ථානෝචිත ප්‍රඥාව දැනට සුදුසු විදිහට ඒක තියලා අරගෙන යන්න. මේක තමයි හරි අමාරු. ඒක තමයි හරිම අමාරුදේ අපිට හොඳ නරක වෙන් කරන එක නෙමෙයි තියෙන්නේ අපිට. හොඳ නරක වෙන් කරන එක ඇත්තටම ධර්මයේ බන්නත් කර දැනනොත් ඒකට ක්‍රියා කරන ක්‍රමය ඒ වෙනකොට අපේ හෘද සාක්ෂිය ඇත්තටම 100 100ක් පිරිසුදු කරගන්න. පිරිසුදු නැහැ. විශ්ව හෘද සාක්ෂියක් තියෙන. ඉතින් එතකොට වැඩ පිළිවෙල පිස්සයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට ඒ නරක පුරුද්ද කරපු මිත්‍රයෙක් උනත් පස්සේ Taman හැමෝම Taman පිරිසුදු වුණා නම් ළඟට එනකොට මේ මිත්‍රයාට තේරෙනවා අර ඉස්සර අසුකම් මේත් එක්ක කරන්න බෑ කියලා. ඒ වගේම අපේ වචන වලින් ක්‍රියා වලින් පේන්න පටන් ගන්නවා අර ගන්දුන යන්නේ නැහැ. මනසින් මනසට සම්බන්ධය යන්නේ නැහැ. එතකොට වෙනස ඇති වෙලා. ඉතින් ඒ නිසා අර පාපං පාපතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා මේක වැරද්දක් කියලා දැනගන්න එක තමයි ඉස්ලාම් කියන්නේ. දැනගත්තට පස්සේ තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුක්තත මේ නිදහස් වෙන්නේ නැති, ඒන් දුරවන් වෙන්නේ නැති දෙවෙනි කොටස. ඉතින් ඒකදී ඔය අර මම හුඟක් කරාට මතක් කරනවා ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා දීලා තිබුණු උපමාවක් ඇන්දාවක මේ ඒක නිසන වලට උඟ බලපානවා ඒ ගොම්මනේ යන වෙලාවක අපි හිතමු කොස්කොලයක් පේන්න තියෙනවා. නමුත් පය කිට්ටු කරන්න ඕන්න මෙන්න කියනකොට තේිනවා ඒක ඇට ගැටපොළඟක් ඉන්නවා කියලා. ඒක ඇට මේ ගාලු කුණ කටුවෙක් ඉන්නවායි කියලා. අඩිය තියන්න චිත්තක්ෂණයට හරි කලින් දැනගත්තොත් අපි දුවන්න ඕනේ වම් දිහාටත් දකුණු දිහාටත් යායතු දෙනවා කියන්න ඕනේ. ඒකට ඇඟෙන්න තේරෙනවා මේ දිබ්බොත් දැනගන්න පුළුවන් වැඩි. ඊට ඉස්සෙල්ලා පය ගන්න හැටිත් අයින් වෙන හැටිත් අපි දන්නවා. අන්න ඒ වගේ තමයි මේ පාප මිත්‍යාගේ පාපතර භාවය හොඳට දන්නවනම් ඒක ක්‍රියාත්මක වීම හිතෙන්, කයෙන්, මනසෙන් තුනෙන්ම සිද්ධ වෙනවා. කොහොම මොකද්ද කරන්න ඕනේ කියලා කියලා දෙන්න දෙයක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ පාප මිත්‍යාගේ පාපතර භාවයේ තේරුම් ගන්න එකයි. නමුත් මම අත්දකලා තියෙන්නේ තමයි 100 100ක්ම පාප මිත්‍යෙක් කියලා නෙමෙයි අපි ඉස්සලා දකින්නේ. ටිකක් හොඳ නැහැ. ටික කාලයක් කන ඊටත් වැඩිය හොඳ නැහැ. බහුව වෙනකොට තමයි 150 50 ඇවිල්ලා පස්සේ තමයි හිතෙන්නේ මේ පුද්ගලයාගෙන් තියෙන වෑයම තමයි. ආධ්‍යාත්මික හරි වෑයක්මයි තියෙන කියනකොට ඉබේම කැපියාම සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී හුඟක් මේකට හුඟක් කිට්ටු වෙනවා. ඒ වෙනකොට ඒ පුද්ගලයා අයින් වීමෙන් ඇතිවෙන හිදසට සත්පුරුෂයසුරක් වැටිලා තිබුණා. එහෙමනම් මේ වැඩ පිළිවෙල මහරි ලස්සන සිද්ධ වෙනවා මේ ස්වභාවයෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි මේ සම්බපාපසාකරණම් කියන වගේ තමයි අසේවනාච බාලාණ පණ්ඩිතානන්ත සේවන. ඇත්තටම මේ අසේ මේ බාලයෙන්ගෙන් වෙන්වීමම පඬිත ඇසුරක් වෙනවා. අකිත්‍ය පඬිති අකිත්‍ය ජාතකයේ ඒකමයි කියලා තියෙන්නේ මේ එතුමා මේ රජසපතාරලා කැලේකට කියලා කරගහක් මුල ජීවත් වෙනවා පඬිවරයෙක් වගේ. ඒ කරගහේ අතු වෙන් කරලා තියෙනවා මේ මාසෙට මම මේ අත් කොළ විතරයි කන්නේ අනිතව කන්නේ නැහැ කියලා. ඉතින් ඔහොමම කරගෙන ඉන්නකොට ඊඩෝර කාලෙක කොහොම කොළ අඩුයි. ඒත් එයා කොළ ටිකක් කරලා ඉවරලා මේ උදේ 12ට ඉස්සෙල්ලා අවුවට තැවෙන්න තියෙනවා. තැවෙන්න තියලා ඒක තමයි වළඳන්නේ. ඉතින් එතකොට ඒ ඉංගන්නේ කෙනෙක්. ඉංගන්නේ කාපුවාම අර දෙනවා ඒක. දුන්නාට පස්සේ එදාට මොකුත් ගන්නවද කියලා බලන්න මෙයා මේ මේ ඉංගන්න ඉන්නේ ඇත්තටම සක්‍ර දෙවෙන්නේ. සක්‍ර දෙවෙන බලන්න මේ වෙනස තව කොටියක් කරන්න කයිද කියලා කන්නේ. ඊට පස්සේ කොහොමද වැඩ කරන්න කියලා බලන්න පහුවෙන්දත් යනවා. පහුවෙන්දත් යනකොට අර තරම කොල්ටියක් කරලා අවුවේ තියලා තිනවා ඒත් අර දුකී බව පෙන්වන්නට පස්සේ දෙනවා. ඊට පස්සෙත් බලනවා මේ මාසේ අදවත් 12න් පස්සේ කොල්පියක් කඩන්න කයිද නැහැ. තුන්වෙනි දවසෙත් යනවා. ඊළඟ වෙලා බලනකොට තුන්වෙනි දවසෙත් කොළ වැඩිපුර කඩලත් නැහැ. අර ගානම තියෙනවා. වෙන මිනිහෙක් විදිහට ගිහිල්ලා එදත් බගෑපම් පෙන්වනකොට ඒත් දෙනවා. දීලා උනන පස්සේ සක්දේවෙද්ද අහන ඔබතුමා මෙවුවා දුගීන දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්ය කලාතුරකින් කවුරක්වත් හම්බෙන්නේ දානයක් දෙන්න. හම්බෙච්ච වෙලාවේ මම දානයක් දුන්නා කියවට පස්සේ සක්දේවෙන්ද සක්ක ස්වරූපයෙන් මට වෙලා අහන මේ මම සක්දේවෙන්ද මං ආවේ ඔබතුමා මේ ගත කරන ජීවිතයේ තියෙන පියුතුකම් බලන්න ඔබතුමා කැමති දෙයක් ඉල්ලන්නේ මොනවද ඉල්ලන්නේ කියලා. අසත්පුරුෂ ආශ්‍රය නොවේවා කියලා කියනවා. මට අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙන්න ලැබේවා කියලා. ඉතින් කියනවා සක්‍රතේ වින්දා මම මෙතෙක් මිනිසුන්ට ගොඩක් දේවල් දීලා තියෙනවා. මේ ඉල්ලීම ඉල්ලපු එකම කෙනා ඔබතුමා. ඒ නිසා මම මේ ඔබතුමාට ඒක දෙනවා. මම ඔබතුමාට දෙවෙනි වරයක් දෙනවා. දෙ ඉල්ලන්නේ කියලා. දෙවෙනි වතාවට මට අසත්පුරුෂ ආශ්‍රය නොවේවා කියලා කියනවා. පන්තියන් ඇතුළේ පඬිතෙන් ඇතුළ කියන්නේ අසත්පුරුසාස්ස රෝවේවා. ඊට පස්සේ ධක්මේ වෙලා දෙවෙනි සැරයක් කියනවා මේ වුණා මනසේ මම දැකන උඹට වර තුනක් දෙන්න. තුනක් දෙන්න. තුනෙත් කතාන කියනවා මට කවදාකවත් අසත්පුරුසාතුත් නෙමෙයිවා. ඊට පස්සේ ධක්ම දෙවිඳ කියනවා ඔබතුමාගෙන් ඉල්ලන්න ඉල්ලන්න ඔබතුමා මෙහෙන් එහාට ඉල්ලන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාට මම මං හතරවෙනි වරේ දෙනවා. මේ අත දිගහැරලා ඕන දෙයක් ප්‍රාර්ථනා කරන්න ඒව ඉෂ්ට සිද්ධ වෙනවා. ඔබතුමා වගේ කෙනෙක්ගේ මිනිසුන්ට ඕනේ ඉසුරු සම්පත් ලැබේවා කියලා අහනවා ඇයි මෙච්චරම මේ උතුම ධාර්මික රජ කෙනෙක් වශයෙන් ඉඳලා ඉවරලා මේ අසත්පුරුෂ ආශ්‍රය. ඉතින් ඒතකොට ධාක්‍ර දෙවියන් හොඳ හරුප දෙකක් කියන්නේ උඹවත් එන්න එපා මාගේ ගාමට. ඉතින් ඕකනේ කියන්නේ. උඹවත් එන්න එපා මාගේ ගාමට කියන එක ධාක්‍ර දෙවියන් තේරෙන්නේ නැහැ. හැබැයි මේ අකිත්ති පඬිවරයා කොච්චර වැදගත්ද කියනවනම් අකිත්ති ඉර්ෂින්නාංශ විදිහට වේදේ සඳහන් වෙනවා. වේදෙත් ඉන්නවා අකිත්ති කියලා ඉර්ෂින්නාංශ කෙනෙක් කතා. මේ බෝසත් වහන්සේම තමයි. ඒක නිසා ඒ අර පෑදීතියට බොරදී එකතු වෙනවා දකින්නකොට සත්පුරුෂ හිතේ මහා පුදුමාකාර විදිහේ මේ සංවේගයක් පහළ වෙනවා. අනේ මේක මම කොහොම නැතර කරන්නේ? පෑදීතිය කියලා කියන්නේ කිසිම ආකූල භාවයක් නැහැ. ඉන්දිය පිසිදුව තමන්ගේ වැටි කරගෙන යනවා එච්චරයි. මුන්නම දෙයකින්වත් සංකර භාවයක් කලවමක් නැහැ. ඉතින් මේක තමයි ඇත්තටම ඉපදිනකොටම අපේ හිතේ තියෙන දක්ෂතාවය. අර අනුසේ වශයෙන් වෙන කර්ම රෝග නැත්තම් පුතාවත පේශී උප්පත්තිය. මලක් තුපිනකොට ආර පේශුදු. කල්යනකොට කල්යනට මොකද වෙන්නේ? පව් වෙනකොට කෝ කෝ වෙන්න පටන් ගන්නවා. සෑම දෙයක්ම පටන් ගන්න ඉතාම පිළිද චිත්ත විදියක් කරගන්න. චිත්ත විදිය පටන් ගන්නකොට 100 100ක්ම චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්න සංගති වසෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තන්න ඔතෙන්ට එනකම්ම තන්නේ කර පිරිසුදු පෑදි වතුර යන. ඊට පස්සේ තමයි වේදනාපත්‍ය තණ්හා නැත්තම් සංඥා විපල්ලාද තේරම කියලා අරක වණ කරගත්තට පස්සේ අර කලින් හිටපු කාලකන්ණියගේ தත්තෙට කෙලින්ම මේකපත් වෙනවා අර පෑදිදියට ඉති වරදි එක තේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හැම චිත්තක්ෂණයකම මේ නිවන් දොරට විවෘත කිරීමේ ශක්තිය තියෙනවා. ඒක සඳහා කල යුත්තේ මොනවා කරන එක නෙවෙයි. කලවන්න නැත කරගන්න. නිවන් තරම් අවුල් වෙන්න දෙන්නේ නැතුව අර ප්‍රකෘති ස්වරූපෙට එන්නේ එක. මේකට මේක තමයි හොඳම නිර්වචනේ යෝනිසමනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ කියලා කියන්නේ මුල පිරිසුදුකම. මානසිකාරය නැවතත් ගින්න ඕනේ මුලට. මුලට ඇදලා බලනකොට ඕනම දෙයක මුල අගට වැඩිය පිරිසුදුයි. ප්‍රතිපදාවේ ආරයි. ඉතින් ඒක පහු වෙන්න වෙන්න වෙන්නේ ඒක ආසවට්ටහණිය වෙන එක තමයි. ඒක නිසා හැම වෙලාවෙදීම අරමුණක් මතුවෙනකොට මතුවෙනවත් හා සමගම අරමුණ කෙලසෙන් ඉස්සලා මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් අරමුණ විසින් අපිට කෙලස ගන්න බැරි වෙනවා. අරමුණු විනය කිරීම පමා වෙච්චි ගමන් කල්පනාවල බින්දලා ඒ අරමුණෙන් ඇති හේතු ස්වභාව ලක්ෂණ නෙවෙයි අපි දකින්නේ අපි හිතුමනාව. එතකොට කෙලසිලා ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් පෑදීදී තියෙන වෙලාවදී නැත්තම් මෙනෙහි කිරීමේ වහා සූර වෙලා ඉන්න එනකොට අරමුණත් එක්කම මෙනෙහි කරන මෙනෙහි කරන යන්න පුළුවන් නම් ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා ඒ චිත්තක්ෂණේ නිවන කියලා කියනවා. අච්චේද අච්ඡන්ත නිබ්බුතිය අච්ඡන්ත නිබ්බුතිය කියලා කියන්නේ මාර්ග ඥාන කෙලවත හම්බෙන ආපසු නැති නොවන නිබ්බුතියක් මෙතනදී හම්බෙන්නේ එතන එතන ඇති වෙන නිබ්බුතියක්. ඉතින් ඒක තියෙන නිසා දරුවත්වංශ දේශනා කරන්න මේක වෙන ශාසනයකට ලබන ආත්මෙට මේ බුදු වෙලාම කරන්ඩ ඒක තේරම අප්‍රමාදිත වැට කතා. මෙතනදීම කරන්න පුළුවන් උත්සාහ කරන්න කරලා බැලුවොත් එහෙම Taman සූර වෙන්න වෙන්නේ. සබ්බපාපස්සා කරන මුලටම යන්න යන්න කුසල සුඛ සම්පදා ඒ නිසා සාමාන්‍ය විභංග වගේ පොත්වල කුසලයේ උගන්වලා දීලා තියෙන්නේ වර්තමානයේටත් අනාගතයටත් Tamanටත් අනුන්ටත් හිංසා නොකරන දේ. එහෙම දෙයක් නැහැ. නැතිකම තමයි මොනක නොකර හිඳීම තමයි කරන්න දෙන්නේ. ඒක තමයි ඔය සුම්මයිරි කියන එක දෙමළ භාෂාවේ විතාල දාර්ශනික වචනය. සුම්මයිරි. just be නිකන් ඉන්න. ඒක බැරි නිසා තමයි මේ ඔක්කොම මේ අපි මේකට දරුවත් යන දේශනා කරලා තිනවා මමත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඇත්තටම කරලා දීලා තියෙන සංඛාරයක් සංස්කාරයක් නමුත් සංස්කාර වලින් ලෝකේ ඇති කරපු සංස්කාර මනුස්සයා හිටලා සංස්කාරන අඩුම සංස්කාර ඇති කරන සංස්කාර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක සංස්කාරයක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංස්කාරයක්. ඉතින් ඒකෙන් කරන්නේ යන ගොරෝසු සංස්කාර අයින් කරලා සියුම් සංස්කාර වලට ගේනවා. කියනවල ගෙනලා ඒකත් ගෙවලා ගෙවලා ගෙවලා පිරිසිදු තිය පිරිසිදු වශයෙන් මේ අන්දාරණ එක තමයි මේ මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් උතුම්ම සේවය. මොකද මෙල්බන් පැත්තෙන් කියන්නේ ආගෙන ඉන්න සයනෝන්සේ මට පොඩි ප්‍රශ්නයක් මතුවලා මේ නිදාන කතාවට සම්බන්ධව ඒ ආනන්ද සයනෝන්සේ නිදාන කතාවේ ඒතර ඒ දිවිඳයි පුරුෂයාගේ ප්‍රශ්නේදී ඒ දෙන්න ඒ ප්‍රශ්නේ ඒ දෙන්න සාකච්ඡා කරේ නෑ කිලින් මෙයා පරිගන්නව ලෑස්ති වුණා ඒ දිවිඳ එතෙන් ජර ඒ දෙන්න අතර විශ්වාසයක් අන්නෝන්නේ විශ්වාසයක් නැතිකමද නැත්නම් මේ අර ට්‍රාන්ස්පරන්සි කියන ගැතිය නැති නිසාද මේ ප්‍රශ්නේ දැන් බුදුහාමරේ නිසා විසඳුණා දැන් ඔයගේ ප්‍රශ්න වලට ගත්තා මේ වුණ දෙනවා. අපිට යන්නේ වගේ ප්‍රශ්නයකට ආවම කොහොමද කියලා. ඔය ළඟ යන්න බල. කවුද ලාල් මහත්තයෝ? ඔය ප්‍රශ්නේදී ඕලන්දේ බොහොම දුෂ්කරයි. ඕස්ට්‍රේලියාව ටිකක් දුෂ්කරයි. ලංකාවේ හොඳයි. මොකද ලංකාවත්තේ පුරුෂයා ප්‍රධාන වෙච්ච පවුල් කෑමක් නේ තියෙන්නේ. ඔය රටවල වලට යනකොට ස්ත්‍රියව ටිකක් අයිතිවාසිකම් දිනාගෙන තියෙන්නේ. මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ එකල පැවතිච්ච බහුභාර්ය සේවනය කියන විවාහ ක්‍රමය. එතනදී චීනේ මෑතක් වෙනකම් මේක තිබුණා. ඉන්දියාවේ තියෙන යම් කිසි කෙනෙකුට හොඳ ආර්ථිකයක් තියෙනවා නම් රජ්ජුරෝ පිළිගත්තා නම් එයාට රජ්ජුරෝ පිළිගත්ත අඹුවකුත් ඉන්නවා. ඊට අමතරව දාශි බරිය දාශියක් විදියට මල් ගෙනල්ලා දෙන මිනිස්සයා ඔක්කොමලා අඹුව විදියට හැතරෙන්න පුළුවන්. හැබැයි අර ප්‍රධාන ස්ත්‍රියව තමයි ඒ ඔක්කොම පාලනය කරන්නේ. එයා නීති අනුකූලයි. රෙජිස්ටර් වීමක් නැහැ නේ කාලේ. ඒ නිසා අග්‍රමහේසිකාව රජ්ජුරුවන්ගේ අනිකොත් අන්තපුර සෑම ස්ත්‍රීන්ටම දෙන දේවල් තීන්දුව කරනවා. එයත් මහේශිකාවක් තමයි. අර කට්ටියත් මහේශිකාව. නමුත් අග්‍ර මහේශිකාව පත් කරලා ඉන්නේ. ඒ වගේ තමයි මේ පුරුෂයාගේ අර ස්ත්‍රියාවට පුරුෂයා නැති තැන ගෘහමෝලිකත්වය හිමි වෙනවා. පුරුෂයාගේ යටතේ තව ස්ත්‍රීන් ඉන්න බව එයා දන්නවා. හැබැයි කාටවත් ඔලුව උසන්න දෙන්නේ නැහැ. සපත්නී කියලා කියන්නේ එකම පුරුෂයාට පතිනියන් කීප දෙනෙක් ඉන්නවා. ඒකදී ප්‍රධාන තැන හම්බුනා නම් මේ ප්‍රධාන කෙනා gedara පුරුෂයා නැති වෙලාවේදී නඩත්තු කිරීමට පුරුෂයා සමග සාකච්ඡා කළ යුතුම නැහැ. ඒක ඇත්තම පුරුෂ ප්‍රධාන පරිසරවල ඇති පුරුෂයා කැමති නම් සාකච්ඡා කරතයි පුරුෂයාත් කළ දෙන ඕක ගණන් ගන්න නෑ කෙලවරක් නෑ ඉතින් කොච්චර හරි දන්නු. ඉතින් මනස කතේ ගෙදරින් එළියට කියන්නේ. කවුරුත් දන්නවා මේ දෙන්නෙක් එක තැනක හිටියොත් මේකක් නෑ. ඉතින් ඒක නිසා මේ සපත්නී කියන එකට අපි සිංහලට හරවගෙන තියෙන හැපින්නි කියලා. අපි ඉංග්‍රීසි කියන්නේ හැපින්නි කියලා. වචනේ සපත්නී. සපත්නී කියන්නේ එකම ප්‍රති ප්‍රති පතිත ගෘහපතිත ස්ත්‍රී වෙන එක. ඉතින් එතකොට මේ දෙවෙනි භාර්යාවට තියෙන ඊටාත්ම අඩු මේ ඡන්දයක්. පූර්ණ ඡන්ද බලේ නැහැ. එයාට තියෙන්නේ අර යටතිම ඉඳත් ඕනේ. මේ පුරුෂයාගෙන් හම්බෙන සෙනෙහස තමයි ජීවේ බවට පත් වෙන්නේ. පුරුෂයා කවදාකවත් ඒකට හානි කරන්නේත් නැහැ. ඒක අනියමකුත් නෙමෙයි. ඒක හඳුනනවා. මුස්ලිම් ආගම නම් ඔයකටත් මේ මුස්ලිම් ආගම කියලා තියෙන හත් දෙනාටම සමාන වෙන්න ඕනේ. මම දෙකින් දන්නවා මම ගියා ඒක ඒකට දිවල් හතරක් ඇතුළේ ගෑනු හතර දෙනෙක් ඉන්නේ. ඒකදී ඒක කියලාම තියෙනවා වෙනස ඇති කරපු ගමන් දෙගන්නාසි කිපෙනවා. පුළුවන් නම් සමාකාරව සලකන්න ඒ තරමට කරන්න ඕනේ මොකද හේතුව ඒ සමාජයේ ස්ත්‍රීන් අඩුයි පුරුෂයන් වැඩි නිසා ස්ත්‍රියව කවුරුතු ගාණක් බලන්න ඕනේ විවාහයක් ලබා ගන්න. ඊට පස්සේ දුන්නේ පුරුෂ ප්‍රධාන ක්‍රමේ හැබැයි හැම කෙනෙකුම සමානව සලකන්න. ඉන්දියාවේ සහ චීනයේ පැවතිච්ච ක්‍රමේ බහුභාර්ය සේවනය එහෙම නෙවෙයි. ප්‍රධාන භාර්යාවක් ඉන්නවා ඊට අමතරව සෙකන්ඩ් වයිෆ් කියලා කියන්නේ. දෙවෙනි අඹුව කියලා පිරිසක් ඉන්නවා. ඒක ප්‍රධාන අඹුව දන්නවා. දැනගත්තට සමාජ බලය සහ දේශපාලන බලය තියෙන ප්‍රධාන අඹුව. හැබැයි අර යට ඉන්න දෙවෙනි අඹුව ඒ කට්ටිය සමහර වෙලාවට ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අඹුවට විරුද්ධව චෝදනා ව්‍යාපාර කුමන්ත්‍රණ කරනවා. ඉතින් ඒ නිසා ප්‍රධාන අඹුව ඉන්නේ නිටතරම ඇහගාගෙන. මේකෙදි වෙලා තින්නේ දෙවෙනියට ඉන්න මේ තරුණිය ප්‍රධාන අඹුවට විරුද්ධව ගිහිල්ලා නැහැ. යටත් පහත් මම දෙවෙනි අඹුව බව දැනගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා මේකේ අර විනිවිද පේන්නේ නැති ස්වරූපයක් හෝ වෙන එකක් නෙවෙයි අපිට එදා පැවති මං හිතන ක්‍රමයේ හැටියට එදා පැවතිච්චි සමාජ ක්‍රමයේ යටතේදී බලන්න සිද්ධ වෙනවා මේක ඒ කාලේ තිබිච්ච එතර බරපතල නඩුවක් නෙමෙයි හැමතැනම තිබිච්ච දෙයක්. ඉන්දියාවේ දුකාරි පැත්ත තිබ්බනේ. එක ගෑණි පුංචි ගොඩක් අත්ත දැන් අර මහාවාදී දවපති කතාදී දවපති කියන ගෑණිට පුංචි පස් දෙනෙක් ඉන්නවා. ඒකට එතෙන්දී ගෑණි තමයි නෑ දීපතිගේ පුතාලයි නෑ නෑ ඒක ඒක බින්ද නිසානේ අර ඒ යුද්ධය ඇති වෙන නිසා කොහොම හරි එතනදී අර අපේ ලංකාවේදී තිබුණ විදිහට විහාර මහදේවි වගේ ඉතිහාසගත කාන්තාවන් ඉඳලා තියෙනවා එතකොට ඒ පවුල් සංස්ථාවක් වගේ නෙවෙයි තියෙන්නේ ඒ ස්ත්‍රියාවගේ තියෙන අධිපතිකම නිසා ඇතිවෙච්ච සමාජ තිබිලා තියෙනවා නමුත් ඒක නෙමෙයි ප්‍රසිද්ධව තිබිලා තියෙන ප්‍රසිද්ධ ගොඩාකාර පුරුෂ ප්‍රධාන සමාජ තමයි තිබිලා තියෙන්නේ මේවත් නැතුව නෙවෙයි දැන් ලංකාවේ අනුලා දේවි වගේ කට්ටියට රජකම් කරන්නේ දෙවින්නාන්සේ ඒකට පුරුෂෝ කීප දෙනෙක් ඒක උඩරට තිබිච්ච ක්‍රමේ ඒක ඒක ඒක ස්ත්‍රියවයි පවුලේ ඔක්කොම සහෝදරයෝ මම ඒ ඔක්කොටම පත් වෙන්නේ මම තමයි කියලා කියනවලු අහනවා ඒකලු ඒ පවුල් කෑමේ ක්‍රමේ ඒක ඒ පුරුෂෝ වැඩි ස්ත්‍රීන් අඩු පරිසරවල. හුඟක් වෙලාට තිබිලා තියෙන්නේ ඉන්දියා මේ කතාවෙත් පේන්න තියෙන්නේ මේ කිසියෙත්ම කාම මිත්‍යාචාරයක් කතාවක් මේක නෑ. සමාජ විසින් පිළිගත්ත සංස්ථාවක් තිබිලා තියෙන ඒ සංස්ථාවේදී අර පළවෙනි භාර්යාවට ඇත්තටම දේශපාලන සමාජික බලය තිබිලා තියෙනවා. නමුත් ඒක ටිකක් අසාධාරණව පාවිච්චි කරලා තියෙනවා අර තරුණිය විසින් නැත්නම් ගීත දාලා වහලා දාන තරමට තිබිලා තියෙනවා. ඒක වුණත් දැන් කාලේ බලනකොට බරපතල දඬුවමක් නෙවෙයි. <laughs> දැන් ඕව බොහොම බොහොම සුළු දෙයක්. කොහොමද අර දරුවත් යනාට ඉදිරිපත් නොවුනා නම් එනයිති මිනි වැරමකට එහෙම නැත්නම් ලොකු සංසාරයට යන වැරද්දක් වෙන්න ඉඩ තිබුණා. ඒකයි ඒ දරුවත් යනාට වගේ කෙනෙක් යුතුයචා වෙලා තියෙන්නේ ඔක්කොම මේ පවු ටික එතෙන්නම උරාගෙන ඒකෙන් හොඳ සුවඳ වහන්නේ වෙලේ අර නෙළුමක් මඩේ හරි ගියා වගේ පිපිලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒකයි. කර්මය කාර්යත්‍ය මානස මාසකන ප්‍රයෝජන මාතන් විතර කාරණ මානේ අත්තේ එයා වැඩි කරලා එයාගේ කාරණ වාසික අය රාගේ වැඩිලා සම්පන්න දුන්නා අශෝභාවනා කරන්න කියලා මේක අශෝභා කමරණ දීලා අය කරන්න කියලා මට එයාගෙන් එයා මාසනා කරත් ඒකෙන් එයාට හිත එකතන බැහැ අත්තේ නෝදා ඇවිල්ලා කිව්වා ඒක කරා ගන්න මේ සිත සමාධිය නැහැ අර දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවට ඒ අසුර නැති. නමුත් එකෙන් බැරි වුණා පිට කරන්න පස්සේ හරිත්නාන්සේ අර එයා ගියා බුදුන්වා දෙනවා. අර බුදුන්වාසේ එයාගේ අධිත්‍ය වල්ලා එයාට ඒ කමතාන නැතුව දුන්නාම නස නෙළුම් මලක් කරලා ඒ ණය ගැන මෙනෙහි කරනවා. මම ඒක කොහොමද හිතේ කරන බාරක් ගන්නවා. ඉතින් කොහොමද ඒ අවස්ථාවේ අධිත එකම මොනේ සමාධිය ඇති වෙන්නේ. මේක ඇත්තටම මේ නිදර්ශනයක් වශයෙන් ගේනවා මේ කතාව. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමයි සරුවචනාංශේ ගාවට ඕනම පෘ탁ජනෙක් සෝවාන් කිරීමේ දක්ෂතාවය වැඩිම ඇති කෙනා. කියන්නේ දරුවෙක් ආරි ලෝකෙට ප්‍රසූත කරන මව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොග්ගල්ලාන සාංශේ පියා වගේ දරුවෝ දැඩි කරනවා. සෝවාන් කටිය රහත් කිරීමේ වැඩ පිළිවෙල තැයි හමුදුනේ දන්නේ නැහැ. මේ සාමාන්‍ය පෘ탁ජන කෙනේ සෝවාන් කරන හැටි දන්නේ නැහැ මොග්ගල්ලාන උන්වහන්සේ කරන සාරිපුත්‍ර සාන්තේ බිහි කරපු දරුවෝ දැඩි කරනවා. මේ සාරිපුත්‍ර සාන්ත තමයි ඇත්තම සර්වඥාන්සේ ඕන දැනකට යවන්නේ. මොකද හරිය හොඳට දන්න ඕන කෙනෙක් එක්ක ගැල්ල ගැලපිලා කරන්නේ. මොකද මේ කියන මේ ගෝලයා සාරිපුත්‍ර සාන්තේ ආගම පැවිදි වෙලා මාස 6ක්ම ළඟ තියාන කමටහන් දීලා තියෙනවා. කමටහන් දුන්නට මේ අදාළ කමටහන් නෙවෙයි ලැබුණේ. චරිතයට අදාළ කමටහන් නෙවෙයි ලැබුණේ. ඊපස්සේ මේ මේ කතාවේදී වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ගුරුනාථේ ඉන්නවනේ බුදුහාමුදුරුවෝ අපි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවනේ. බුදුජානනාථ ළඟට ගිහිල්ලා කියනවා මේ දරුවත් මම භ්‍රමචාරීර කැමැති. ඉතින් මමත් බොහොම හිතලා බලලා තමයි එයාට දුන්නේ අසුභ කර්මස්ථානේ සංස්මාත හයක් කරා කිසි ගුණ විශේෂයක් නැහැ. ඒකත් පැවිදි වෙලා. ධාර්මපති බුදුහාමුදුරුවෝ කියන හොඳයි ගිහිල්ලා එන ඇඳා වෙන්නකෝ. ගෝලයා තියලා ඇඳා වෙන්නකෝ කියලා ගෝලයා තියලා යන්නේ කියලා. ඊට පස්සේ ධර්මචනාථ ගිහිල්ලා ජේතවනාරාමයේ පැත්තක විලක්මවල ඒ විල මැද ලස්සන රත්තරන් මලක් පිපිලා තියෙන විදිහට බලලා අර දරුවට පැවිද්දා. ඊළ කියන උතන වාඩිලා මල දිහා බලන්නේ. ඉතින් එතකොට එයාට අර පුදුම විදියට මේ මල රත්තරන්ෙන් හදපු නියම නිලුම් මලක අංග ලක්ෂණ සහිත సౌందර්ය වැඩදයක්. මෙයාට මේකට ඇහැ ඇදිලා ගියා බුදුමාකාර කාලට මොකද මෙයාට අවුරුදු 500ක් ආත්ම 500ක් මේ ඉතිසල මේ රත්තරන්කාරය. ඉතින් රත්තරන්කාරය නිලුම හැදුවට කවදාකවත් මේ ස්වභාවික නිලුම ගන්න බෑනේ. මේක මේ බුදුහාමතමාලා දීපේක ස්වභාවික නිලුමක්. රත්තරන්ෙන් හදලා තියෙන්නේ. ඒකට ඒ තරමටම හිත බැඳුනා. එතකොට පස්සේ අර අසුබ වගේ අරමුණක් නෙවෙයි අරමුණයි හිතයි බොහොම සමාන්තරව වැඩ කරනවා. ඒකම